අද දවසට નિયમિત සූත්‍ර දේශනාව සම්මා දිට්ඨි සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය තුල ඇතුළත් වන 9වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය තුල සියලු සූත්‍ර දේශනා 152ක් අපිට මුණ ගැහෙනවා. ඒ අතරින් 9 වෙනි සූත්‍රයේ විදිහට සඳහන් වෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. එතකොට අද දවසේ මේ පැයකට ආසන්න කාලය අපිට වෙන් කරගන්න පුළුවන් මේ සම්මා දිට්ඨි සූත්‍රය තුල අපිට අවශ්‍ය දහම් කාරණා විග්‍රහවන ආකාරය හඳුනා ගන්න. අපි හැමදෙනාගේම බලාපොරොත්තුව සාර්ථකත්වය. මේ ජීවිතේ සාර්ථක කරගන්න එක ආ ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ උපතත් සාර්ථක කරගන්නවා. ඒ වගේම මේ ලෝකේ ඉහළම සාර්ථකත්වයක් කියලා දෙයක් තියෙනවා. සියලුම දුකෙන් ඉවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ආසන්න වෙන්නත් අපේ හිතේ බලාපොරොත්තු තියෙනවා. ඒ උතුම් වූ ධර්මාවබෝධය තුලින් ලබන නිර්වාණාවබෝධය. මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න තමයි අපි හැමදෙනාම මේ අවස්ථාව උදා කරගන්න මෙවැනි ධර්මදේශනා භාවනා වැඩසටහන් ආදී සඳහා සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේත් මුලින්ම පුණ්‍යානුමෝදනා කරනවා මෙවැනි අවස්ථාවක් සලසා දීම සඳහා කැපවෙච්ච සියලු දෙනාට. මේ සඳහා විශේෂයෙන් අපට අනුශාසනා කරපු ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සහෝදර ස්වාමින් වහන්සේලාට ඒ වගේම මෙවැනි දේශනා පටිගත කරලා ඒ වගේ මේ පටිගත කරපු දේශනා මනාව සංස්කරණය කරලා මේ පින්වතුන්ට දැක බලා ගන්න පුළුවන් විදිහට මේ විදිහට විකාශය කරන්න අපකප වෙච්ච ජයමග රූපහානී නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අද දවසේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි අද දවසේ අපි සම්මා දිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වන සම්මා දිට්ඨි සූත්‍රය පිළිබඳ යම්කිසි සංක්ෂිප්ත අදහසක් ඇති කරගන්න උත්සාහ කරමු. අපි හැම දිනාටම අවශ්‍ය දහම් කරුණු ඇතුළත් වන සූත්‍රයක්. සූත්‍ර දේශනාවේ නමම අපිට ඊටාම පැහැදිලි සම්මා දිට්ඨි. ආරෂ්ඨාංග මාර්ගය ගැන අපි මතක් කරගන්නකොට මුලින්ම අපිට හම්බ වෙන මාර්ගාංගය සම්මා දිට්ඨි. එතකොට අපි හැමෝම දන්න බණපදයක් සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ කරපු විග්‍රහය. සම්මා දිට්ඨි සූත්‍ර දේශනාව තුළ අපිට මුණ ගැහෙන. අපි හැමෝම දන්න දෙයක් තමයි බුදුරජාණන් වහන්සේට පවණ ප්‍රඥාවෙන් දිවිනෙච්ච උත්තමයාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. වහන්සේ ඊටාම පුළුල් ප්‍රඥාවකින් සමන්විතයි. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වූ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටිය සියලුම භික්ෂුන් වහන්සේලා අතරින් ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කරපු දේශනාව සම්මා දිට්ඨි සූත්‍රය. එතකොට අපි දන්නවා ත්‍රිපිටකය තුල බුද්ධ භාෂිතය වගේම ශ්‍රාවක භාෂිතත් ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හික්මිලා මාර්ගඵලලාභී ශ්‍රාවකයන්න් වහන්සේලා සිද්ධ කරපු ඇතැම් දේශනා ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙනවා. එතකොට මජ්ක්‍ධිම නිකායේ 9 වෙනි සූත්‍ර දේශනාව ශ්‍රාවක භාෂිතයක්. අපි හැමෝම දන්න ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය පිළිබඳ කරන විග්‍රහයක් සම්මා දිට්ඨි සූත්‍රය තුල ඇතුළත් වෙනවා. එහෙනම් පින්වත්නි අපිට ඊටාම වැදගත් දේශනාවක්. ඇයි අපිට මෙච්චර වැදගත් වෙන්නේ? අපි හැමෝටම අවශ්‍යයි මෙලෝ පරලෝ දෙලව සාර්ථක කරගෙන නිර්වාණ අවබෝධය කරා ගමන් කරන්න. ඒ සඳහා මාර්ගාංග වැඩි යුතුයි. අපි හැමෝම දන්නවා ආරෂ්ඨාංග මහාර්ගය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල. සියලු දුක් නිවන වැඩපිළිවෙල. ආරෂ්ඨාංග මාර්ගය. ඒ අතරිනුත් මුලින්ම සඳහන් වෙන්නේ සම්මා දිට්ඨිය කියන මාර්ගාංගය ගැන. එහෙනම් අපි හැමදෙනාම පුහුණු කළ යුතු ආරෂ්ඨාංග මාර්ගය හඳුන්වා දෙන මූලිකවම සඳහන් වෙන සම්මා දිට්ඨි කියන ඒ බණපදයේ විස්තර කරන සම්මාදිට්ඨි සූත්‍රය. ඉතින් පින්වත්නි අපි හැමෝම මේ සම්මාදිට්ඨි කියන වචනය නම් දන්නවා. කෙටියෙන් අපි මතක් කරගන්නවා. කෙටියෙන් අපි මතක තියාගෙන ඉන්නවා. නිවැරදි දැක්ම මනාව වූ දැක්ම සම්මාදිට්ඨිය කියලා අපි ඇතැම් වෙලාවට සිහිපත් කරගන්නවා. ඒකත් වැරදි නෑ හරි. වැරදි දැක්ම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. නමුත් ඒ විදිහේ තේරුමකින් පමණක් අපිට සම්මාදිට්ඨිය කියන කාරණාව තේරුම් ගන්න අපහසුයි. පින්වතුන් අහලා ඇති සත්‍ය විභංග සූත්‍ර දේශනාවට අනුව සත්‍ය විභංග සූත්‍ර දේශනාවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ සිද්ධ කරපු සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේදී උන්වහන්සේ සම්මා දිට්ඨි කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ඇතිවන අවබෝධය සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ඇතිවන අවබෝධය සම්මා දිට්ඨි. ඒ විදිහට සත්‍ය විභංග සූත්‍රයේ දේශනාවන අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් පින්වත්නි අපිට මේ විදිහට මේ කාරණා අඳුරගන්නේ ඇයි? හරියට මේ කරුණු කාරණා අඳුරගන්නේ නැතුව ධර්මය පුහුණු කරන්නේ කොහොමද? දහම් කරුණු මනාව අවබෝධ කරගන්නේ නැතුව නිවන් දකින්න වැඩපිළිවිලේ නිරත වෙන්නේ කොහොමද? අන්න. මුලින්ම හොඳට දැනගන්න ඕනේ. හොඳට දැනගෙන තමයි අපි මේ ක්‍රමානුකූල ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු වන්නේ. දැනගෙනම කළ යුතු දෙයක්. මුලින්ම හොඳට දැනගන්න. එහෙනම් දැනගන්න දරන උත්සාහයක් මේ ධර්මදේශනා මාලාවේ අද දවසේ මේ වෙන්වෙන කාල වේලාව සම්මා දිට්ඨිය පිළිබඳ දැනගන්න. ඒකත් දැනගන්නේ මේ අපිට හිතන දේවල් එක්ක නෙමෙයි දේශනාවකට අනුව සම්මාදිට්ඨි සූත්‍රයට අනුව. ඒතකොට සම්මාදිට්ඨි සූත්‍ර දේශනාව තුළ විශේෂයෙන්ම පින්වත්නි අපි හැමෝටම වැදගත් වන නිවැරදි දැක්ම නිවැරදි අවබෝධය ඇති කර ගැනීම සඳහා ඔන්න ක්‍රමවේද ටිකක් ප්‍රායෝගික ක්‍රම ටිකක් මුණ ගැහෙන අවස්ථාව. සූත්‍ර දේශනාව තුළ අපි ඊටාම සංක්ෂිප්ත අදහසක් ඇති කරගන්න බලමු. මොකද්ද මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය? අපි හැමෝම අහලා තියෙන සම්මා දිට්ඨිය ගැන කියවෙන මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය මොකක්ද? ඊටාම කෙටියෙන් අපි සංක්ෂිප්තව මේ ගැන පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කරමු. එතකොට මේ දේශනාව අපේ බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසන කාලයක සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා සිද්ධ කරපු දේශනාව. එතකොට මේ දේශනාව උන්වහන්සේ සිද්ධ කරන්නේ විසුණු වහන්සේලා අහන ප්‍රශ්නයකට. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිද්ධ කරූ මේ දේශනාව භික්ෂුන් වහන්සේලා විමසූ ප්‍රශ්නයකට ලබා දුන්න පිළිතුරක්. දේශනාව ආරම්භයේදී මාත්‍රිකා පාඨය පාලි පාඨයක් ඉදිරිපත් කළේ මාත්‍රිකා පාඨයක් විදිහට ඒ තමයි භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය. සම්මා දිට්ඨි සම්මා දිට්ඨීති ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියලා කියනවා කොපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨික වේද එහෙම තමයි ප්‍රශ්නේ දැන් අපිටත් තියෙන ප්‍රශ්නයක් මේක නිවැරදි දැක්මක් නිවැරදි දැක්මක් ගැන කතා වෙනවා කොයි වගේ දේවල් දැනගත්තොත්ද යා නිවැරදි දැක්මක් ඇති කරගත්තා වෙන්නේ. හරි. සමහරු කියනවා මගේ දැක්ම මම හොඳ දැක්මක් තියෙන කෙනෙක්. සමහරු හරි ආඩම්බරෙන් කියනවා. මට හොඳ ජීවිත දැක්මක් තියෙනවා. අනාගතය ගැන මට හොඳ දැක්මක් තියෙනවා. එහෙම කතා කරන අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුකූලව දැක්ම හඳුනාගෙන තියනවාද? සමහර විට අපි අපිට හොඳ දැක්මක් තියනවා කියලා කිව්වට ඇත්තටම අපි ඒ කියන දේ හරිද? මම හිතාගෙන හිටියට ඇත්තටම මට හොඳ දැක්මක් තියනවා. හොඳ දැක්ම කියන එක මම අඳුනාගෙන තියෙන විදිය හරිද? ඔය සියලු කාරණාවලට උත්තර හම් වෙනවා සම්මාදිට්ඨි සූත්‍රය. විෂුණු වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේලාගෙන් අහන මේ ප්‍රශ්නය අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මොකක්ද අහන ප්‍රශ්නේ? සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියලා කියනවා. මොන වගේ දේවල් කළොත්ද එයා සම්මා දිට්ඨික වෙන්නේ? කොයි වගේ තත්වයට එයා ගමන් කළොත්ද එයා සම්මා දිට්ඨික වෙන්නේ? මොන වගේ දේවල් එයා දැනගත්තොත්ද එයා නිවැරදි දැක්මක් තියෙන කෙනෙක් වෙන්නේ? අපි බලමු ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ලබා දෙන පිළිතුර මොකක්ද? මේ සම්මා දිට්ඨි සූත්‍ර දේශනාව තුළ ප්‍රධාන වශයෙන් කාරණා 16ක් යටතේ ප්‍රධාන වශයෙන් කාරණා 16ක් යටතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ. අපි බලමු මේ කාරණා මොනවාද කියලා කාලානුරූපව. එතකොට සම්මා දිට්ඨි කියන වචනයත් අපි හඳුනාගත යුතුයි. සම්මාදිට්ඨි සූත්‍රයට විස්තර සපයන අටුවා විස්තරයේ සඳහන් වෙන විදිහට සම්මාදිට්ඨි කියන වචනේ පැහැදිලි කරලා තියෙන්නේ ශෝභන වූ ප්‍රශස්ත වූ දෘෂ්ටිය කියන වචනේ. ශෝභන වූ ප්‍රශස්ත වූ දෘෂ්ටිය. එතකොට ඔන්න සම්මාදිට්ඨි කියන වචනේ අපි නිවැරදි එක එක අර්ථකථන අපිට තියෙනවා. නමුත් අටුවා විස්තරයට අනුව අර්ථකතනය ශෝභන වූ ප්‍රශස්ත වූ දෘෂ්ටිය සම්මා දිට්ඨිය. ඒතකොට මේ කාරණා අපිට තේරුම් ගන්න පුළුවන් මේ අපි අර කෙටියෙන් දන්න නිවැරදි දැක්මම තමයි. නමුත් බලන්න ශෝභන වූ ප්‍රශස්ත වූ දෘෂ්ටිය. මේ ශෝභන ප්‍රශස්ත කියන වචන අපි දන්නවනේ. නිවැරදි කියන අදහසම තමයි. ඉතා නිවැරදි කියන අදහස. මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් පිළිබඳ ඉතා නිවැරදි අදහසක් කෙනෙක් තුල තියෙනවා නම් එපමණකින් මෙයා සම්මා දිට්ඨිකයි. එහෙනම් පින්වත්නි අපි අපෙන් අහලා බලන්න ඕනේ මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් පිළිබඳ අපිට නිවැරදි දැක්මක් තියෙනවා. දැන් හොඳට බලන්න ඕන. කෙනෙක්ගේ නපුරු වචන ඇහෙන වෙලාවට නිවැරදි දැක්මක් තියෙන කෙනෙක් විදිහටද මම කටයුතු කරන්නේ. කෙනෙක්ගේ වචන ටිකක් ඇහෙනකොට නපුරු වචන ටිකක් ඇහෙනකොට නිවැරදි දැක්මක් තියෙන කෙනා දන්නවා මෙතන සිද්ධ වෙන වැඩපිළිවෙල මොකක්ද කියලා. නිවැරදි දැක්මක් තියෙන කෙනෙක්ට ඇත්තටම තරහ යනවද? ඔන්න අපිට තියෙන ප්‍රශ්න. ඒතොර ධර්මයට අනුව විමසා බලද්දි තේරෙනවා සම්මා දිට්ඨික පුද්ගලයාට තරහ ගන්න හේතු නැහැ. සම්මා දිට්ඨික පුද්ගලයාට රාගාදී කෙලෙස් ඇති වෙන්න හේතු නැහැ. නිවැරදි දැක්මක් තියෙන කෙනා වටා පිටාවේ සිද්ධ වෙන දේ දන්නවා. ඒ කියන්නේ අවබෝධයක් තියෙනවා. ඒ නිසා නිවැරදි සිතුවිලිමයි හිතේ ඇති හිතේ රාගය ඇති වෙනවා නම් ඒක හිතේ උපදින්න ඕන නිවැරදි සිතුවිල්ලක් නෙමෙයි. සම්මා දිට්ඨික නොවීම නිසා තමයි රාගය උපදින්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. හරියට දන්නවා නම් මේ රූපේ ස්වභාවය මේ දෙතිස් කුණක ශරීරය ගැන මන අවබෝධයක් තියෙන කෙනාට රාගය උපදින්නේ නැහැ. රාගය උපදින්න සුදුසු නෑ මේ ශරීරය. එහෙනම් පින්වත්නි අපි හැමෝම අවංකව තේරුම් ගන්න ඕන කාරණාවක් අපි හැමෝම අපේ හිතේ තවමත් රාගය උපදින්නේ අපි සම්මා දිට්ඨික නෑ. මේ වටා පිටාවේ සිද්ධ වෙන දේවල් පිළිබඳ නිවැරදි දැක්මක් තාම අපිට නැහැ. සමහර වෙලාවට නිවැරදි දැක්ම ඇති වුණාදෝ කියලා අපිට දැනෙනවා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ නිවැරදි දැක්මක් ඇති වෙච්ච හැසිරීමක් නෙමෙයි මගේ තියෙන්නේ තාම. හිතේ තාම රාගය උපදිනවා. තාම ද්වේෂ සිතුවිලි හටගන්නවා. අන්න. එහෙනම් සම්මා දිට්ඨිය කියන වචන අපි තේරුම් ගමු. ඉතා නිවැරදිව මේ යථාර්ථය මේ ලෝකේ මගේ වටාපිටාව සිද්ධ වෙන දේවල් පිළිබඳ මනා වූ අවබෝධයක් මම ඇති කරගෙන ඉන්නවා නම් එපමණකින් මම සම්මා දිට්ඨිකයි. හැබැයි එහෙම කිව්වහමත් අපිට තාම තේරෙන්නේ නැහැ. අපි බලමු සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද කෙනෙක් සම්මා දිට්ඨික වෙන්නේ? කොයි වගේ තත්වයකට පත් වුණොත්ද කියලා උන්වහන්සේ කරන විග්‍රහය අපි දැනගමු. එතකොට අපිට හිතන විදිහට සාකච්ඡා කරන දෙයක් නෙමෙයි ධර්ම දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ ඇතුලේ මහා ශ්‍රාවකයන් වහන්සේලා ධර්මයේ පිළිබඳ කරපු විග්‍රහය. අපි බලමු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ විග්‍රහය අනුව අර භික්ෂුන් වහන්සේලා අහන ප්‍රශ්නයට උත්තර ලබා දුන්නේ කොහොමද? අහපු ප්‍රශ්නය මොකද්ද? කෙනෙක් සම්මාදිට්ඨික වෙන්නේ මොන වගේ தත්වයකටපත් වුණොත් කොයි වගේ සීමාවකට ගියොත්ද එයා සම්මාදිට්ඨික මෙයාට නිවැරදි දැක්මක් තියනවා කියලා කියන්න සුදුසු වෙන්නේ එයා මොන වගේ தත්වයකටපත් වුණොත් එහෙනම් අපිට අපෙත් එකම විමසලා බලන්න පුළුවන් මේ කියන காரணාවල් අපිපත් වෙලා නම් අපි සම්මාදිට්ඨිකයි අපි බලමු සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නෙට උත්තර දුන්නේ කොහොමද කොපමණකින් සම්මාදිට්ඨික වේද? සාරිපුත මහරහතන් වහන්සේ මේ අවස්ථාවේ පිළිතුරු ලබා දෙනවා මුලින්ම. කෙනෙක් අකුසලයත් අකුසල මූලයත් කුසලයත් කුසල මූලයත් දනීද? එපමණකින්ම හෙතෙම සම්මාදිට්ඨික වේ. හොඳට මේ කරුණ අපිට ධාරණය කරගන්න වෙනවා. මොකද අපි හැමදෙනාගේමත් අරමුණ සම්මාදිට්ඨික වීම. එහෙනම් සම්මාදිට්ඨික වීම කියන தത്വෙට කෙනෙක් පත් වුණා කියලා කියන්න සුදුසුයි. මෙන්න මේවල් දන්නවනම්. මොනවාද? අකුසලය, අකුසල මූලය, කුසලය සහ කුසල මූලය. දැනගත්තනම් කවුරු හරි කෙනෙක් එපමණකින්ම එයා සම්මාදිට්ඨිකයි. එහෙනම් පින්වත්නි දැන් මේ දහම් කරුණු අපි දන්නවනේ. ඔන්න හොඳට විමසා බලන්න ඕන තැන. දැන් අකුසලයේ කියන එක අපි දන්නවා. කුසල මූලය, අකුසල මූලය, කුසලය, අකුසලය. මේ දහම් කාරණා අපි දහම් පාසවේදී කටපාඩම් කරලා ඉගෙනගෙන තියෙනවා. ඒතර සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා අපි දන්නම කාරණා අකුසලය යටතේ විස්තර කරලා තියෙන දස අකුසලය. කුසලය යටතේ විස්තර කරලා තියෙන්නේ දස කුසලය. කුසල මූලය, අකුසල මූලය ආදී වශයෙන් මේ සීල කාරණා සූත්‍ර දේශනාවේ තියෙනවා. එතකොට මේ කරුණු අපි දන්නවා. අපි අකුසලය දන්නවා. අකුසල මූලය දන්නවා. කුසලය දන්නවා. කුසල මූලය දන්නවා. සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන ආකාරයට අකුසලයේ යටතේ විස්තර කරලා තියෙනවා දස අකුසලය කයෙන් වන වැරදි තුන වචනයෙන් වන වැරදි හතර සිතින් වන වැරදි තුන දස අකුසල ඒ වගේම අකුසල මූලය අපි දන්නවා ලෝභ ද්වේෂ මෝහ අකුසල මූල තුන ඊළඟට කුසලය සූත්‍ර දේශනාවේ විස්තර කරනවා අපි දන්න කාරණාව දස කුසලය කයින් වන වැරදි තුනෙන් ඈත් වෙනවා වචනෙන් වන වැරදි හතරෙන් ඈත් වෙනවා. සිතින් වන වැරදි තුනෙන් ඈත් වෙනවා. දස කුසලය. ඒ වගේම කුසල මූලය අලෝභ, අදෝස, අමෝහ. ඒතර අපි මේ දහම් කරුණු දන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනාව ආරම්භෙදිම අර භික්ෂුන් වහන්සේලාට පිළිතුරු ලබා දෙනවා. කවුරු හරි කෙනෙක් අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් දනීද දැනගත්තද එපමණකින්ම හෙතම සම්මා දිට්ඨිකදී එහෙනම් පින්වත්නි මේ කියන්නේ මේ අපි දන්නවට වඩා එහා ගිය දෙයක් වගේ අපි මේ දහම් කරුණු දන්නවා හැබැයි එදිනදා ප්‍රායෝගික භාවිතය මේ කරුණු දැනගෙන ඉන්න කෙනෙක්ගේ භාවිතයක්ද කියලා අපෙන් අහලා බලන්න අපේ එදිනෙදා හැසිරීම අනුව අපි අකුසලය දන්න කෙනෙක් විදිහටද අපි එදිනෙදා හැසිරෙන්නේ. මේ දහම් කරුණු අපි කටපාඩම් කරලා තියනවා දන්නවා. නමුත් ප්‍රායෝගික භාවිතය තුළ මේ කරුණු කාරණා මුකුත් නොදන්න හැසිරීමක් තමයි අපෙන් එළියට එන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මම සම්මාදිට්ඨික නැහැ. සම්මා දිට්ඨික කියන தত্ত্বය අපිට විස්තර කරගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ අවබෝධය. දැන් මේ සූත්‍ර දේශනාවට අනුව පැහැදිලි කරලා තියෙනවා පින්වත්නි කෙනෙක් සම්මා දිට්ඨික වීම නිර්වාණ අවබෝධයට පැමිණීමක් කියන කාරණා. අන්න. එහෙනම් මේ සම්මා දිට්ඨික කියන්නේ අපිට හිතන නිවැරදි දෙයක්ම නෙමෙයි. එහෙනම් මොන වගේ දෙයක්ද? එහෙනම් පින්වත්නි අපිට හිතනවට වඩා මේ සම්මාදිට්ඨික කියන වචනේ ගැඹුරු බවක් පේනවා. මොකද සම්මාදිට්ඨි සූත්‍ර දේශනාව අනුව පැහැදිලි කරෙන්නේ කෙනෙක් මේ කරුණු දැන සම්මාදිට්ඨික වුණාද එයා නිර්වාණ අවබෝධයට පැමිණියා වෙනවා. අන්න. එහෙනම් මේ නිවැරදි දැක්ම කියන එක නිර්වාණ අවබෝධයට පැමිණීමත් එක්ක සිද්ධ වෙන තත්වයක් තමයි සම්මා දිට්ඨිය යටතේ විස්තර වෙන්නේ. කවුරු හරි කෙනෙක් අකුසලයක් අකුසල මූලය කුසලයක් කුසල මූලයක් දැනගත්තද එපමණකින්ම හෙතම සම්මා දිට්ඨියටපත් උනා වෙයි. නිර්වාණ අවබෝධය කරා ගමන් කළා වෙයි. එහෙමයි සූත්‍ර දේශනාවේ අන්තර්ගතය. එහෙනම් පින්වත්නි මේක මේ දහම් කරුණු විතරක් දැනගත්ත තැනින් සීමා වෙන දෙයක් නොවන බව තේරෙනවා. මේ කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ගැන. අපි අකුසලය ගැන දන්නවා. දස අකුසලය අපිට කටපාඩම්. අබුත් නමුත් එදිනෙදා ප්‍රායෝගික භාවිතයේදී මේ කිසිම දෙයක් නොදන්නා හැසිරීමක් අපෙන් එළියට එනවා. මේ කරුණු කාරණා කුසලය කියන යටතේ තියෙන දස අකුසලය අපි දන්නවා. කුසල මූලයන් අපි දන්නවා. කුසලයේ යටතේ දස කුසලයන් කුසල මූලයන් මේ කරුණු අපි දන්නවා. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් හැසිරීම් රටාවක් අපෙන් එළියට එනවා කියන එකෙන් අපි තේරුම් ගන්න ඕනේ අපි ප්‍රත්‍යක්ෂ අවබෝධයට තාම ඇවිල්ලා නැහැ. එහෙනම් අවංකව අපි මේ කාරණාව තේරුම් අරගෙන තවදුරටත් විමසා බලන්න ඕනේ. මේ කරුණු කාරණා අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධය කරා යන්න තව මොනවද මම කරන්න ඕන? දාම් කරුණු දැන ගැනීම වටිනවා. නමුත් දැන ගැනීම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා ළඟා වීම සඳහා තවත් කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසාමයි ධර්මය නැවත නැවත මේ විදිහට සාකච්ඡා කරන්න යොමු වෙන්නේ. ධර්මය දැනගන්නවා තවදුරටත් සාකච්ඡා කරලා මේ කරුණු විස්තර කරගන්න උත්සාහ කරනවා. එතනින් නොනවති හොඳට ධර්ම මානසිකාර පවත්තා. දැන් මේ පින්වතුන් අහලා තියෙන අර ප්‍රසිද්ධ වචන ටිකක් තියෙනවා නේද? සුනාත ධාරේත කරාත ධම්මේ. අපි හැමෝම දන්න අහලා තියෙන උරුදු වචන ටික. හොඳට අහනවා සුනාත ධාරේත. හොඳට මතක තියාගෙන ධාරණය කරගන්නවා. චරාත ඒ ධාරණය කරගත්ත දහම් කරුණ ඔස්සේ එදිනෙදා හැසිරීම පවත්වනවා. ওই විදිහට තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධයට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දේශනාවේ ආරම්භයේදීම සාරිපුත මහරහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් කරනවා කෙනෙක් අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් දැනගත්තා වේද එපමණකින්ම හෙතෙම සම්මා දිට්ඨික වේ ඔය විදිහට තවත් කාරණා 15ක් සියලු කාරණා 16යි ඔය විදිහට තවත් කාරණා 15ක් මේ කාරණාවත් ඇතුළත්ව 16ක් යටතේ සාරිපුත්තු මහරහතන් වහන්සේ දේශනා කරනවා මෙවැනි කරුණු මෙන්න මේ කරුණු දැනගත්තා වේද යමේ එපමණකින්ම හෙතෙම සම්මාදිට්ඨික වේ. එහෙනම් පින්වාද දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි කරුණු කාරණා ඉස්සරහට කතා කරගෙන ඉඳි මතක් කරගමු. කෙනෙක් අකුසලයක් අකුසල මූලයක් ආදී වශයෙන් මේ කොටස දැනගත්තා වේද එපමණකින් සම්මාදිට්ඨික වේ. දැන් දෙවෙනි කොටසේ සඳහන් කරනවා සූත්‍ර දේශනාව යන පිළිවෙල අනුව මුලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ අර පළවෙනි උත්‍රය දුන්නට පස්සේ විසුණු වහන්සේලා විමසීමක් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් ක්‍රමයක් තියෙනවා තවත් ක්‍රමයක් තියනවද කෙනෙක් සම්මාදිට්ඨික වුණා කියලා හඳුනගන්න. දැන් මුලින්ම අහපු ප්‍රශ්නේ අපිට මතක් වෙනවා කොහොමද මුලින්ම ඇහුවේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියලා හඳුන්වනවා. නමුත් කෙනෙක් සම්මා දිට්ඨිකය කියලා හඳුන්වන්නේ කොපමණකින්? ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිළිතුර උනේ යමෙක් අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් දනීද එපමණකින්ම හෙතම සම්මා දිට්ඨික වේ. ඊළඟට විසුණු වහන්සේලා නැවත වතාවක් විමසා බැලීමක් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ ඒ කාරණාව අපිට තේරුණා තවත් ක්‍රමයක් තියෙනවා. කෙනෙක් සම්මාදිට්ඨික වුණා. කෙනෙක් සම්මාදිට්ඨියට පැමිණුණා කියලා හඳුනගන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ වෙලාවේ සාරිපුත මහරහතන් දේශනා කරන දෙවෙනි කාරණාව. යමෙක් ආහාරය ආහාරයට හේතුවත් ආහාරයේ Nirodhayat ආහාර නිරෝධගාමිනී පටිපදාවක් දැනගත්තා වේද එපමණකින්ම සම්මාදිට්ඨික වේ. ওই විදිහට කාරණා 16ක් සඳහන් වෙනවා. ඒකට තුන්වෙනි කාරණාව. දැන් මේ සූත්‍ර දේශනාවේ ගලා යෑම සංවාදශීලී භාෂා රටාවක් එක තියෙනවා. හරිම සංවාදශීලී විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ කාරණා 16ක් යටතේ පිළිතුරු ලබා දෙනවා මේ ස්වාමින් වහන්සේලාට. ඒ ඒ කරුණ ඉදිරිපත් කරද්දී ස්වාමින් වහන්සේලා විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඔය කාරණාව නැතුව තවත් කාරණාවක් තියෙනවා සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා කියන්නේ. ඔය විදිහට තමයි මේ කාරණා 16 ඉස්මතු වෙන්නේ. එක කාරණාවක් ඉදිරිපත් කළාට පස්සේ ආයිමසා බලනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාරණා අපිට තේරුණා. තවත් කාරණාවක් තියෙනවද සම්මා දිට්ඨියටපත් උනා වෙන්න. ওই විදිහට කාරණා 16ක්. එතකොට මේ කාරණා 16 දී පින්වත්නි කෙටියෙන් මතක් කරගමු පළවෙනි කාරණාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ යමෙක් අකුසලයක් අකුසල මූලයක් කුසල කුසලයක් කුසල මූලයක් දැනගත්තාවේ දෙපමණකින් සම්මාදිට්ඨික වුණා වේ. නැවත වතාවක් භික්ෂුන් වහන්සේලා විමසද්දී ආයෙත් පිළිතුරු ලබා දෙනවා යමෙක් ආහාරයත් ආහාරයට හේතුවක් ආහාරේ නැති කිරීමත් ආහාරේ නැති කිරීමේ ප්‍රතිපදාවක් දැනගත්තා වේද? එපමණකින්ම සම්මා දිට්ඨික වේ. අපි කෙටියෙන් කාරණා 16ම කියාගෙන යමු. ඊළඟ නැවත වතාවක් ස්වාමීන් වහන්සේලා විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය සඳහා තවත් ක්‍රමයක් තියෙනවා. ඒ වෙලාවේ දේශනා කරන තුන්වෙනි කාරණාව යමෙක් දුකත් දුක හටගන්න හේතුවත් දුකෙහි නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයක් දැනගත්තා වේද. එපමණකින්ම හෙතම සම්මාදිට්ඨික වේ. ඊළඟ හතරවෙනි කාරණාව. නැවතත් ස්වාමීන් වහන්සේලා විමසනවා තවත් ක්‍රමයක් තියෙනවාද? ඔය ක්‍රමේ නැතුව තවත් ක්‍රමයක් තියෙනවද කෙනෙක් සම්මාදිට්ඨික වුණා කියලා කියන්නේ. ඔව් තවත් ක්‍රමයක් තියෙනවා. යමෙක් ජරා මරණ ඒ වගේම ජරා මරණ වලට හේතුව ජරා මරණයෙහි නැති කිරීම ජරා මරණ නැති කිරීමේ ක්‍රමවේදය හඳුනාගත්තා වේද එපමණකින්ම හෙතම සම්මාදිට්ඨික වේ. ඒ වගේම ජාති භව උපාදාන තණ්හා, වේදනා. ඔන්න ඒ සියලු කාරණා කාරණා හතරක් යටතේ විස්තර කරලා තියෙනවා. දැන් මේ පින්වතුන්ට මතක තියාගන්න පුළුවන් මේ කාරණා 16ම කෙටියෙන් මතක් කරන්නේ ආරම්භයේදී ඊට පස්සේ අපිට පුළුවන් මේ කාරණා 16ම කෙටියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඊළඟට පස්වෙනි කාරණාව යටතේ සාරිපුත්තු මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා යමෙක් ජාතිය ජාතියට හේතුව ජාතිය නැති කිරීම දැන් මේ ජාතිය කියන්නේ උපත උපත උපතට හේතුව උපත නැති කිරීම සහ උපත නැති කිරීමේ ක්‍රමවේදය හඳුනාගත්තා වේද එපමණකින්ම හෙතම සම්මාදිට්ඨික වුණා වේ. ඉතින් හයවෙනි කාරණාව විදිහට පැහැදිලි කරන්නේ යමෙක් භවය භවයට හේතුව භවය නැති කිරීම භවය නැති කිරීමේ මාර්ගය හඳුනාගත්තා වේද? එපමණකින්ම හෙතම සම්මාදිට්ඨික වේ. දැන් මේ ආරම්භයේදී දැන් මේ දේශනාවේදී කාරණා 16ම නමුත් කෙටියෙන් සඳහන් කළ යුතු නිසා. මොකද මේ 16ම අපිට විස්තර කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි නැවත විමසා බැලීමක් කිරීම ඔන්න මේ වෙලාවෙම සිහිපත් කරනවා. මේ සඳහා අවස්ථාව තියෙනවා මේ පින්වතුන් හැමදෙනාට අන්තර්ජාල පහසුකම් එක මේ සූත්‍ර දේශනා Tamanට ඕනෑ වෙලාවක බලන්න පුළුවන් තරම් අවස්ථාව තියෙනවා. පොත්පත් මිලදී ගන්න බැරි වුණා. හැම දිනාටම මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත අන්තර්ජාලයෙන් හොයාගෙන පටුනේ තියෙන නවවෙනි සම්මාදිට්ඨික සූත්‍රය ඔස්සේ ගිහිල්ලා මේ කරුණු කාරණා විස්තරාත්මකව දැනගන්න පුළුවන්. කෙටියෙන් නමුත් කාරණා 16 සඳහන් කළ යුතුම නිසා මේ විදිහට සඳහන් කරන්නේ. හත්වෙනි කාරණාව යමෙක් උපාදානය උපාදානයට හේතුව උපාදානය නැති කිරීම උපාදානය නැති කිරීමේ මාර්ගය දැනගත්තා වේද එපමණකින්ම සම්මාදිට්ඨික වේ. දැන් මේ කරුණු කියාගෙන යන පිළිවෙලක් මේ පින්වුතුන්ට තේරෙයි. ඉතාලම පහසුවෙන් කරුණු 16ම මතක තියාගන්න පුළුවන් අපිට මේ හරහා. අටවෙනි කාරණාව යමෙක් තණ්හාවත් තණ්හාවට හේතුවත් තණ්හාව නැති කිරීමත් තණ්හාව නැති කිරීමේ මාර්ගයත් දැන හඳුනාගත්තා වේද? එපමණකින්ම හිතම සම්මාදිට්ඨික වේ. නැවතත් විමසනා ස්වාමින් වහන්සේලා සාරිපුත්තු මහරහතන් වහන්සේ ඒ කාරණාවත් නැතුව තවත් කරුණක් තියනවද කෙනෙක් සම්මාදිට්ඨික වෙන්න? ඔව් තියනවා. යමෙක් වේදනාව වේදනාවට හේතුව. වේදනාව නැති කිරීමත් වේදනාව නැති කිරීමේ මාර්ගයත් හඳුනාගත්තා වේද? හෙතෙම එපමණකින්ම සම්මාදිට්ඨික වුණා වේ. දහවෙනි කාරණාව යමෙක් ස්පර්ශය ස්පර්ශයට හේතුව ස්පර්ශය නැති කිරීම ස්පර්ශය නැති කිරීමේ මාර්ගය දැනගත්තාවේ තෙපමණකින් සම්මාදිට්ඨික උනාවේ 11 යමෙක් ආයතන 6 ආයතන 6ට හේතුව ආයතන 6 නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය දැනගත්තාවේද එපමණකින් සම්මාදිට්ඨික උනාවේ දැන් පේනවා ක්‍රමවේදයක් තියෙනවා මේ කාරණා 16ම ගලාගෙන යන විදිය නැවතත් විමසද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා යමෙක් නාම රූප නාම රූපයට හේතුව නාම රූප නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය හඳුනාගත්තා වේද එපමණකින්ම සම්මා දිට්ඨියටපත් උනා වේ නැවතත් විමසද්දී 13 වෙනි පිළිතුර යමෙක් විඥාණය විඥාණයට හේතුව විඥාණය නැති කිරීම විඥාණය නැති කිරීමේ මාර්ගය හඳුනාගත්තා වේද එපමණකින් සම්මාදිට්ඨික වුණාවි. ඔන්න අවසාන කාරණා තුන. 14 වෙනි කාරණා වශයෙන් නැවතත් විමසද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා යමෙක් සංස්කාර පාලියෙන් සංඛාර කියලා අපි හඳුනගන්නේ යමෙක් සංස්කාර සංස්කාරයන්ට හේතු සංස්කාර නැති කිරීම සහ සංස්කාර නැති කිරීමේ මාර්ගය හඳුනගත්තා වේද එපමණකින්ම හෙතෙම සම්මාදිට්ඨික වුණා වී. අවසාන කාරණා දෙක අවසාන පිළිතුරු දෙක නැවතත් භික්ෂුන් වහන්සේලා විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් ක්‍රමයක් තියෙනවා. ඔය කිව්ව කාරණා හැර තවත් ක්‍රමයක් තියෙනවද සම්මාදිට්ඨික වුණා කියලා හඳුනගන්න. ඔව් තියෙනවා යමෙක් අවිද්‍යාව අවිද්‍යාවට හේතු අවිද්‍යාව නැති කිරීම සහ අවිද්‍යාව නැති කිරීමේ මාර්ගය දැනගත්තා වේද එපමණකින්ම හෙතම සම්මාදිට්ඨික උනාවේ. අවසාන නැවතත් විමසද්දී පිළිතුරක් ලබා දෙනවා යමෙක් ආශ්‍රව ආශ්‍රව නැති කිරීම පිළිවෙලින් ගත්තොත් ආශ්‍රව ආශ්‍රව හට ගැනීමේ හේතුව ආශ්‍රව නැති කිරීම සහ ආශ්‍රව නැති කිරීමේ මාර්ගය හඳුනාගත්තා වේද එපමණකින්ම හෙතම සම්මාදිට්ඨික උනා වේ දැන් ওই විදිහට කාරණා 16 ඔන්න එක දිගට මේ පින්වතුන්ට ඇහෙන්න කියෝගෙන කියෝගෙන ගියා. ඇහෙන්න සැලැස්සුවා. දැන් බලන්න මේ 16ම මතක තියාගන්න පුළුවන් පහසු ක්‍රමයකුත් තියෙනවා. අපි මේ මතක තියාගෙන ගැනීමක් ගැන කතා කරන්නේ ඇයි? කටපාඩම් කිරීමකට යන්න නෙමෙයි. මතක තියාගෙන තමයි අපිට මේව භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න තුනන්දුවිම වටිනවා. මතක තියාගන්න අපහසුතාව තියෙනවා නම් මං හිතන්නේ දහම් කරුණු සටහන් කර ගැනීමත් වැදගත්. එහෙම හරි කමන්නේ මතක තියාගෙන ප්‍රායෝගික භාවිතයකට ගැනීම වහ වහා කළ යුතු වෙනවා. ඒතර මේ කරුණු 16 කෙටියෙන් මතක තියාගන්න පුළුවන් මේ පින්වතුන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ ලබා දෙන පිළිතුරු 16 හොඳට බලන්න. ඒ 16 මතක තියාගන්න පුළුවන් මේ 16 තුල කියවුණා අපි හැමෝම දන්න පටිච්ච සමුප්පාදයේ හම්බෙන අංග 12. බොහෝ දෙනෙක්ට පටිච්ච සමුප්පාදයේ අංග 12 මතකයි. නේද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් අවිජ්ජා සංඛාර විඥාන ওই විදිහට පටිච්ච සමුප්පාදයේ අංග 12 බොහෝ දෙනෙක්ට මතකයි. ඒ අංග 12ම මෙතන කියවුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙද්දී පටිච්ච සමුපාදයේ අංග 12ම මේක යටතේ කියවුණා. හොඳට අහන් හිටියානම් තේරෙන්නේ නැති නමුත් කියවුනේ අපි පාඩම් කරපු පිළිවෙලට නෙමෙයි ආපස්සට. අපිට කටපාඩම් පිළිවෙල අවිජ්ජා සංකාර විඥාන නාම රූප අපිට ඒ පිළිවෙලට මතක. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ලබා දුන පිළිතුරු 16 ඇතුලේ අපිට ඒ කාරණා හම්බෙන්නේ ජරා මරණ ඉඳන් ආපස්සට. දැන් අපි අංග 12 කියාගෙන යද්දී අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ආදී වශයෙන් ගිහිල්ලා ජරා මරණ දක්වා යනවනේ අංග 12. ඒතර වෙන මතක තියාගන්න පහසුයි. ඒ අංග 12ම ආපස්සට ජරා මරණ ජාති භව ආදී වශයෙන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ලබා දුන්න පිළිතුරු 16න් 12ක්ම මතක තියාගන්න පුළුවන් ඒ විදිහට. ඉතිරි හතර විතරයි අපිට අමුතුවෙන් හිතට කාවද්ද ගන්න වෙන්නේ. මොනවාද ඉතිරි හතර? ආරම්භෙම තිබ්බා කුසලය සහ අකුසලය සම්බන්ධයෙන් කාරණා. ඒක වෙනම අතක තියාගන්න ඕන. එතකොට අර 12ට ඔන්න තව එකක් එකතු වෙනවා 13යි. පටිච්ච සමුප්පාදේ අපි දන්න අංග 12ක් මෙතන කියවුණා. ඊට අමතරව කුසලයේ සහ අකුසලයේ සම්බන්ධයෙන් කියවුවා. ඔන්න එතකොට 12 එකයි 13. ඊළඟට ආහාරය මූලික කරගත්ත තවත් කාරණාවක් කියුණා ඔන්න 14. පරිසම්පාදයේ අංග 12යි කුසලයේ සහ අකුසලයේ ගැන කියවෙන කාරණාවත් එක 13යි ආහාරය කියන වචනේ මූලික කරගත්ත පිළිතුරත් එක 14යි. ඒ වගේම දුක දුක කියන වචනේත් එක්ක මූලික කරගෙන යන විස්තර කරපු පිළිතුරක් තිබුණා. ඒ කාරණාවත් එක්ක ඔන්න 15යි 16 වෙන්නේ ආශ්‍රව කියන වචනය මූලික කරගත්ත පිළිතුරක් තිබුණා. ඔන්න 16. එහෙනම් පින්වත්නි ඔන්න 16ම මතක තියාගන්න පුළුවන් ඊටාම් සංක්ෂිප්තව. කොහොමද? පටිසමුපාදයේ අංග 12ම මෙතන කියවුණා. ඊට අමතරව තවත් හතරක්. 12යි 4යි 16 වෙන විදිහට ඉතිරි ඉතිරි හතර කියවුනේ කුසලය සහ අකුසලය මූලික කරගෙන ඒ වගේම ආහාරය ගැන කියවෙච්ච කාරණාවක් තිබුණා. දුක කියන පදයට එක බැඳිච්ච කාරණාවක් තිබුණා. ආශ්‍රව කියන වචනෙත් එක බැඳිච්ච කාරණාවක් තිබුණා. මේ කාරණා 16ම ක්‍රමවේදයක් මේ පින්වතුන්ට තේරෙන්නේ නැති. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙමින් සඳහන් කළා මේ කරුණු 16ම දැනගත්ත කෙනා සම්මාදිට්ඨික වුණා කියලා නෙමෙයි තිබුණේ. මේ 16න් එකිනෙකක් පිළිබඳව උන්වහන්සේ විස්තර කරද්දී පැහැදිලි කළා මුලින්ම සඳහන් කළා මතකයි යමෙක් මේ 16ම දැනගත්තා නම් සම්මාදිට්ඨික වුණා කියලා නෙමෙයි තියෙන්නේ. ඒ එකිනෙකක් දැනගත්ත පමණකින් යමෙක් ඔන්න පළවෙනි උත්තරේ ලබා දුන්නේ උන්වහන්සේ යමෙක් අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් දැනගත්තා වේද? එතෙම එපමණකින්ම සම්මා දිට්ඨික වුණා වේ. ඊළඟට විසුණු වහන්සලා උත්තරයක් නැවත බලාපොරොත්තු වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය ක්‍රමේ නැතුව තවත් ක්‍රමයක් තියෙනවා. දැන් හොඳට මේ වචන අපි තේරුම් ගන්න ඕනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම උත්තර දුන්නේ යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණාව දැනගත්තා වේද ඒ ඇති එයා සම්මා දිට්ඨිකයි කුසලයක් කුසල මූලයක් අකුසලයක් අකුසල මූලයක් දැනගත්තාද තවත් දේවල් දැනගන්න ඕන කියලා නැහැ එපමණකින් සම්මා දිට්ඨික වුණා වේ ඊළඟට නැවත ආහද්දි තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දුන්නේ තවත් කෙනෙක් ආහාරය ආහාරයට හේතුව ආහාරය නැති කිරීම ආහාර නැති කිරීමේ මාර්ගය. ඒ කාරණාව දැනගත්තා වේද එපමණකින් සම්මාදිට්ඨික වුණා වේ. එතකොට පින්වත්නි අපිට තේරෙනවා සම්මාදිට්ඨිය එතකොට විවිධයිද? සම්මාදිට්ඨිය කියන්නේ අවස්ථා 16ක්ද? නැහැ. අටුවා විස්තර කරනවා මේ කාරණා 16කින්ම විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයමයි. මේ අවස්ථා 16කින් විස්තර කළ එකම අවබෝධයයි. අන්න බලන්න. යම් කිසි කෙනෙක් කුසලයක් කුසල මූලයක් අකුසලයක් අකුසල මූලයක් දැනගත්තා කියන්නේ එයා ධර්මය දැනගත්තා. එයා හාත්පස අවබෝධයක් කරා ගියා. එහෙනම් පින්වත්නි මේ අපි දන්න දහම් දැනුමට එහා ගිය තත්වයක් මේ කියන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා ධර්මයට පිවිසෙන්න පුළුවන් විවිධ තොටුපළවල් තියෙනවා. සමහර කෙනෙක් කුසලයේ අකුසලයේ තේරුම් ගැනීම තුලින් ධර්ම අවබෝධය කරා ළඟා තවත් කෙනෙක් දුක දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය අවබෝධ කර ගැනීම තුලින් ධර්මාවබෝධයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ විදිහේ විවිධ තොටුපළවල් තියෙනවා මේ ධර්මයට දැසගන්න. නමුත් අවසානයේ හැමදෙනාමපත් වෙන්නේ එකම අවබෝධයට. නිසා මේ කාරණාව අපි හොඳට වටහා ගන්න ඕනේ. සම්මාදිට්ඨික සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අවස්ථා 16කින් මේ විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ බව මේ සූත්‍ර දේශනාවට අදාළ අටුවා විස්තරේ පැහැදිලි කරලා තියෙනවා. දැන් බලන්න මේ කාරණා 16ක් කියුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින්ම තමයි. පළවෙනි කාරණාව තමයි ටිකක් හරි අපිට වෙනස් විදියට දැනෙන්නේ. දැන් හොඳට බලන්න. පළවෙනි කාරණාවේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. යමෙක් කුසලයක් කුසල මූලයක් අකුසලයක් අකුසල මූලයක් දැනගත්තා වේද එපමණකින් සම්මාදිට්ඨික වුණා වේ. නැවතත් වික්ෂුන් වහන්සේලා යොමු සීමක් කළා ස්වාමින් වහන්සේ තවත් ක්‍රමයක් තියෙනවද සම්මාදිට්ඨියටපත් උනා වෙන්න? ඔව් තියෙනවා. ඉතිරි කාරණා 15. චතුරාර්ය සත්‍ය ධර්මයටම අනුකූලවම තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ආහාරය දෙවෙනි ප්‍රශ්න දෙවෙනි උත්තරයේදී සඳහන් වෙන්නේ යමෙක් ආහාරය ආහාරය හට ගැනීමේ හේතුව ආහාරය නැති කිරීම ආහාර නැති කිරීමේ මාර්ගය. දැනගත්තා වේද? එපමණකින් සම්මාදිට්ඨික වුණා වේ. එතකොට ඔය විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලවම තමයි ඉතිරි 15 ඉතිරි උත්තර 15 උන්වහන්සේ ලබා දුන්නේ. පළවෙනි කාරණාව තමයි ටිකක් හරි වෙනස් විදිහට දැනෙන්නේ. නමුත් මේ සියලු කාරණා 16 යටතේ උන්වහන්සේ විස්තර කරලා දුන්නා කියලා සඳහන් කරන්නේ අටුවා විස්තරය. චතුරාර්ය සත්‍ය ධර්මයම අවස්ථා 16කින් පැහැදිලි කළා. අන්න බලන්න. දැන් පින්වත්නි සත්‍ය විභංග සූත්‍ර දේශනාවට අනුව සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කියලා. කවුරු හරි කෙනෙක් සම්මාදිට්ඨිකයි කියලා කියන්නේ එයා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන්. එතකොට සත්‍ය විභංග සූත්‍රයට පටහැනි නෑ මේ කාරණා ටික. සම්මාදිට්ඨික සූත්‍රේ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ 16කින්ම පැහැදිලි කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයමයි. ඔන්න අපි තේරුම් ගන්න ඕන කාරණා. ඒ වගේම අපි විමසා බැලීමක් කරන්න ඕනේ අපේ ප්‍රායෝගික මේ ධර්මය අවබෝධ කරගැනීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලට සම්මාදිට්ඨි සූත්‍රයෙන් ලබා දෙන පණිවිඩ මොනවාද? මේ සූත්‍ර දේශනාව දැන ගැනීම හරහා අපේ ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න ඕන කාරණා මොනවාද? දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතෙන්දි විස්තර කරලා තියෙනවා මේ මේ කරුණු යමෙක් දැනගත්තාද? එපමණකින්ම හෙතම සම්මාදිට්ඨික වුණාද? එපමණකින්ම හෙතම නිර්වාණ අවබෝධයට පැමිණියා වේ. එහෙනම් අපේ බලාපොරොත්තුවත් සම්මාදිට්ඨික වීම, නිර්වාණ අවබෝධයට පැමිණීම සියලු දුකෙන් එතර වීම අපි හැමෝගෙම බලාපොරොත්තු. එහෙනම් අපි යමක් කල යුතුයි ඒ කල යුත්තේ මොකද්ද කියන එකට පණිවිඩයක් හම් වෙනවද නැද්ද කියලා විමසා බලන්න. අපිට කරන්න දෙයක් ලැබෙනවා. අපි කල යුතු දෙයක් ගැන පණිවිඩයක් සපයනවා. මොකද්ද? අපි සම්මාදිට්ඨික වෙන්න නම් නිර්වාණ අවබෝධයට පැමිණෙන්න නම් මේ මේ කරුණ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගත යුතුයි. කරුණු 16ම නෙමෙයි. අඩුම තරමේ එක කරුණක් හරි මූලික කරගෙන ගවේෂණයක් කළ යුතුයි කියන පණිවිඩය හම්බ අපි හොඳට හොයලා බලලා තියනවාද මොකද්ද අකුසලය? මොකද්ද අකුසල මූලය? මොකද්ද කුසලය? මොකද්ද කුසල මූලය? අන්න. අපි දන්නවා කටපාඩම් කරලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබෙන විදිහේ වැඩපිළිවෙලක අපි ඉන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ මේ දහම් කරුණු කටපාඩම් කිරීම නොවන බව අපි පැහැදිලි කරගත්තානේ. සූත්‍ර දේශනාව විමසා බලද්දී කියලා අපිට තේරෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විස්තර කරන්නේ මේ කරුණු පිළිබඳ කටපාඩම් කළ පමණින් සම්මා දිට්ඨික වුණා කියලා නෙමෙයි. යමෙක් අකුසලයත් අකුසල මූලයත් කුසලයක් කුසල මූලයක් දැනගත්තා වේද එපමණකින් සම්මාදිට්ඨික වුණා වෙයි එපමණකින්ම හෙතම නිර්වාණ අවබෝධයට පැමිණියා වෙයි කියලයි උන්වහන්සේ විස්තර කළේ එහෙනම් මේ කියන්නේ දහම් කරුණු දැන ගැනීම අර සාමාන්‍ය අපි හිතන දැන ගැනීම නෙමෙයි කෙනෙක් ඇහුවාම උත්තරයක් දෙන්න අදාළ දැන ගැනීම විතරක් නෙමෙයි මේ කියන්නේ ඊට අදාළ සිතුවිලි පහළ වෙන තත්වයක් ගැන එහෙනම් අපෙන්ම අපි විමසා බලන්න ඕනේ අපේ හිතේ හටගන්නා සිතුවිලි හොඳට විමසා බලද්දී අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි අකුසලය අකුසල මූලය කුසලය කුසල මූලය දන්නවා අටපාඩම් නමුත් ඒ සම්බන්ධයෙන් අපේ හිතට සම්පූර්ණ අවබෝධයක් තාම ඇති වෙලා නැහැ මොකද අපි කොච්චර කුසලයේ දන්නවා වුණත් හරියට කුසලයක් අකුසලයක් දන්නවා නම් ඒ ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා නම් කුසලයට පටහැනි සිතුවිලි ඇති වෙන්න හේතුවක් නැහැ. එහෙනම් කුසලයට පටහැනි සිතුවිලි තාම අපේ හිතේ ඇති වෙනවා. රාගය තාම අපේ හිතේ ඇති වෙනවා. ද්වේෂය තාම අපේ හිතේ ඇති වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ කරුණු දැනගත්තා අපි. දන්නවා මේ කුසලය අකුසලය ගැන. හැබැයි ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ අවබෝධයක් තාම අපි තුල තියනවා නෙමෙයි. තියනවා නම් ඇයි තාම මට අකුසල් සිතුවිලි එන්නේ? ඇයි තාම හිතේ රාගය උපදින්නේ? ඇයි තාම හිතේ ද්වේෂය උපදින්නේ? ඇයි තාම මං කේලම් කියන්න පෙළඹෙන්නේ? අන්න දස අකුසලය. ඇයි තාම මං බොරු කියන්න පෙළඹෙන්නේ? අන්න දස අකුසලයෙන් තවත් එකක් නේ මුසාව, මුසාවාදය, බොරු කීම. ඇයි තාම මම මේ தත්තට පෙළඹෙන්නේ? මේ කරුණ වැරදි කියලා දන්නවා. නමුත් ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ අවබෝධයක් කරලා යන්න මට තව කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. එහෙනම් මේ සම්මා දිට්ඨි සූත්‍රය තුලින් අපිට ඉස්මතු වෙනවා කාරණා කිහිපයක්ම අපි දන්න දහම් දැනුම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා තව ඉස්සරහට අරන් යන්නත් අපි ඕන. ඒ සඳහා වැඩපිළිවෙලක් අපි අනුගමනය කළ යුතුයි. මොකද අපි හැමෝගෙම බලාපොරොත්තුව සම්මා දිට්ඨියටපත් වීම, නිර්වාණ අවබෝධය, හොඳ දැක්මක් ඇති කරගන්නයි අපිට. හැබැයි මේ හොඳ දැක්ම සාමාන්‍ය අපිට හිතන හොඳ දැක්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව අපිට විස්තර කරනවා මොකද්ද හොඳ දැක්ම? මොකද්ද නිවැරදි දැක්ම? නිර්වාණ අවබෝධය කරා අපිව ලං කරන දැක්මයි. අපේ වටාපිටාවේ සිද්ධ වෙන දේවල් පිළිබඳ යථාර්ථය අවබෝධ කිරීම සම්මා දිට්ඨියටපත් වෙනවා. අපේ වටාපිටාවේ සිද්ධ වෙන දේ යථාර්ථය මනාව අවබෝධ කරගත්තා වේ. කියන්නේ දැනගත්තා වේද නෙමෙයි සාමාන්‍යයෙන් අපි කටපාඩම් කළා කියන එක නෙමෙයි ඒ පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් කරා ළඟා වුණා වේද හෙතෙම සම්මාදිට්ඨික වුණා වේද එහෙනම් පින්වත්නි අපි ධර්මය දැනගන්න ඕනේ අධ්‍යයනය කරන්න ඕනේ එතනින් නොනවති ඊට අදාළ සිතුවිලි පහළ වීම සඳහා වැඩපිළිවෙලක නිරත වෙන්න ඕනේ ඒ වැඩපිළිවෙල අපි දන්නවා බණදහම් අහලා මතක තියාගෙන ප්‍රායෝගික ජීවිතයට ගලප ගලපා එදිනෙදා ජීවිතේ පවත්වන ආරෂ්ඨාංගික මාර්ගයේ වර්ධනය කිරීමමයි ඒ සඳහා මාර්ගය. නිසා හොඳ අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨි සූත්‍රය තුල සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරලා දුන්න අපිට මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන 9 වෙනි සූත්‍ර දේශනාව යමෙක් අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් දැනගත්තා වේද එපමණකින්ම සම්මාදිට්ඨික වුණා වේ. නැවතත් විමසද්දී තවත් පිළිතුරු කීපයක් ලබා දෙනවා. යමෙක් ආහාරයත් ආහාරයට හේතුවක්. ආහාරය නැති කිරීමත් ආහාරය නැති කිරීමේ මාර්ගයක් දැනගත්තා වේද එපමණකින්ම සම්මාදිට්ඨික වුණා වේ. පින්වත්නි මේ සූත්‍ර දේශනාව මේ විදිහට කෙටියෙන් කියලා දුන්නාට කෙටියෙන් මතක් කරගත්තට සූත්‍ර දේශනාව ගවේෂණය කරද්දී මේ පින්වතුන්ට හම්බ වෙයි සාරිපුත මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ඉතාම විස්තරාත්මකව දක්වලා තියෙනවා. මේ කිව්ව කාරණා පවා විස්තර කරලා තියෙනවා. අකුසලය කියන්නේ මොකක්ද කියලා දස අකුසලයේම සඳහන් කරලා තියෙන සූත්‍ර දේශනාව. කුසලයේ යටතේ දස කුසලයම විස්තර කරලා තියෙනවා. ඒ වගේම ඉතිරි කාරණා 16ක් විස්තරාත්මකව දක්වලා තියෙනවා. නමුත් මේ දේශනාවෙන් බලාපොරොත්තු වුණේ කාල වේලාවට අනුරූපව සංක්ෂිප්ත අදහසක් ඇති කරගන්න. සූත්‍ර දේශනාවේ අන්තර්ගතයේ පිළිබඳව. ඒ සාකච්ඡාවේදී අපිට ඉස්මතු වුණා ධර්මයට මේ සම්මාදිට්ඨියට පත්වීමට විවිධ ක්‍රමවේද විවිධ තොටුපළවල් තියෙනවා ධර්මයට දැස ගැනීම සඳහා. කරුණු 16ම දැනගන්න ඕනේ කියන එක නෙමෙයි විස්තර කරලා දුන්නේ. යමෙක් මේ එක් කරුණක් හෝ මේ ධර්මයේ කියලා දෙන මේ කරුණු එක එකක් හෝ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා තමන්ගේ හිත මෙහෙව්වද එපමණකින්ම හිතම සම්මාදිට්ඨික වුණා වෙයි නිර්වාණ අවබෝධයට පැමිණ සියලු දුක් කෙලවර කළා වෙයි එහෙමයි සඳහන් වෙන්නේ. එහෙනම් පින්වත්නි කාරණා 16 මේ යටතේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයමයි කියලා අටුවාව පැහැදිලි කරනවා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඒ අනුව අපිට දල අදහසක් ඇති කර ගන්න පුළුවන්. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? කොහොමද කෙනෙක් හොඳ දැක්මක් ඇති කරගත්තා කියන්නේ? කාට හරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණාද? එහෙනම් එයාට ආඩම්බරෙන් කියන්න පුළුවන් මට දැන් හොඳ දැක්මක් තියෙනවා. මට හොඳ නිවැරදි දැක්මක් තියෙනවා. ඊට පරිබාහිර එක එක අවබෝධ එක එක දැක්ම ඇති වෙයි. නමුත් ඒක නිවැරදි දැක්මක් නෙමෙයි. නිවැරදි අවබෝධයක් නෙමෙයි. එහෙනම් අවසානයේ අපිට ඔන්න හොඳ කාරණා ටිකක් ඉස්මතු කරගන්න පුළුවන්. කවුරු හරි ඇහුවත් අපිට කියන්න පුළුවන්. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි. යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තා වේද හෙතෙම සම්මා දිට්ඨියටපත් උනා වේ. චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරන විවිධ ක්‍රමවේද තියෙනවා. කුසලයේ අකුසලයේ කුසල මූලයේ අකුසල මූලයේ කෙනෙක් හඳුනාගත්තා වේද ඒත් හඳුනගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. යමෙක් ආහාරය, ආහාර සමුදය, ආහාර නිරෝධය, ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව හඳුනගත්තා වේද? ඒ ක්‍රමයෙන් ඔහු හඳුනගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. යමෙක් උපත උපතට හේතුව උපත නැති කිරීම උපත නැති කිරීමේ මාර්ගය හඳුනගත්තා වේද? ඒ ක්‍රමයෙන්ුත් හෙතෙමේ හඳුනගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. අන්න බලන්න. හරීම පුදුමයි මේ කාරණා 16ක් යටතේ බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ විග්‍රහය. මහා ප්‍රඥාවක් උන්වහන්සේට තිබුණ නිසා එදා අර ස්වාමින් වහන්සේලා විමසන ප්‍රශ්නවලට චතුරාර්ය සත්‍ය ධර්මයම අවස්ථා 16කින් පැහැදිලි කරපු ආකාරය අටුවාවේ පැහැදිලි කරලා තියෙනවා පින්වත්නි සම්මා දිට්ඨිය ගැන විස්තර කරන මේ සූත්‍ර දේශනාව තරම් තවත් සූත්‍ර දේශනාවක් නැති තරම්. සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨි සූත්‍රය අපි හැමෝම අධ්‍යයනය කළ යුත්තක්. හේතුව අරහතංග මාර්ගයේ පළවෙනි මාර්ගයන්ගයටදී සම්මා දිට්ඨිය ගැන අපිට හම්බ වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨිය පූර්වාංගම වේ. සම්මාදිට්ඨිය මූලික වෙනවා ඉතිරි මාර්ගංග සම්පූර්ණ කරන්න කියලාත් අපිට දේශනාවල මුණ ගැහෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ අපි මනාව අධ්‍යයනය කරලා හොඳට විශ්ලේෂණය කරලා ධර්මය පුරුදු කරන්න සම්මාදිට්ඨිය ගැන මනා දැනුමක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ දැනුම වචන කටපාඩම් කිරීමකට සීමා නොකර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා මෙහෙවීමක් සිද්ධ කළ යුතු බව සම්මාදිට්ඨි සූත්‍රය තුල අපිට කල්පනා කරන්න යමක් ඉතුරු කරනවා. ඒ නිසා අපි හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගමු. බොහෝ දෙනෙක්ගේ කැපකිරීම මැද්දේ තමයි මේ දේශනා මාලාව පවත්වන්නේ. ඒ නිසා අපි සූත්‍ර දේශනාව ආරම්භයේදීත් මතක් කළා වගේ අවසානයේ පුණ්‍ය අනුමෝදනා කරනවා මේ මජ්ක්‍ධිම නිකාය ඇසුරෙන් සිද්ධ කරන මේ ධර්ම දේශනාව පවත්වන්න ස්වාමින් වහන්සේලා වන අපටත් අනුශාසනා කරමින් මඟ පෙන්වන ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට ඒ වගේම මේ සඳහා තාක්ෂණික කටයුතු මෙහෙයවන ජයමග රූපහි නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයට මේ සිද්ධ කරන වටිනා පින්කම තුලින් රැස්වෙන පුණ්‍ය ශක්තිය හැම දිනාටම මෙලෝ පරලෝ දෙලෝ සාර්ථක කරගෙන උතුම් වූ අවබෝධය තුලින් නිර්වාණ අවබෝධය කරා ළඟා වෙන්නත් සියලු සංසාර දුක් කෙලවර කරගන්නත් ඒ හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය පිහිට පිණිස පවතිවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මේ පින්වත් හැම දිනාටම සියලු ලෝකවාසීන්ටත් ආශිර්වාද කරනවා. අපි හැම දිනාම ප්‍රාර්ථනාවක් විදිහට අදිෂ්ඨානයක් විදිහට ඇති කරගමු. අද දවසේ මේ වටිනා සූත්‍රය ඇසුරෙන් සිද්ධ කරපු ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය දහම් මානසිකාර්ය තුලින් රැස්වෙච්ච අප්‍රමාණ පුණ්‍ය ශක්තිය හැම දිනාටම අනුමෝදන් වෙලා සියලු ලෝකවාසීන්ට මේ ඇතිලා තියෙන පීඩාකාරී තත්වයෙන් අත මිදලා නිදුක් නිරෝගීව චිරජීවනයෙන් කල්ගත කරන්න හැම දිනාටම උතුම් සැනසීම කරා හිත මෙහෙයවන්න මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස්වෙච්ච පුණ්‍ය ශක්තියෙන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මං පරන්ති ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන් හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මෙලෝ පරලෝ දෙලෝ ජයගෙන උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිස මේ ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන්